ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ Thank you.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 සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති සද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව බොහෝම විමසින් නුවණින් කල්පනා කරලා බලනකොට තේරෙනවා භාග්‍යතුන් වහන්සේ මේ මග මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ මුල් අංග හතම දේශනා කළේ පින්නතුනි සමාධිය පිණිස අන්තිමට සඳහන් වන්නේ සම්මා සමාධියනේ එහෙමනම් සමාධිය පිණිස තමයි ඒ මුල් අංග හතම උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ নিরතුරුවම දේශනා කරපු දෙයක් තමයි සමාධිම් වික්කවේ භාවේත සමාහිතෝ යථා භූතම් පස්සති. මහණෙනි සමාධිය දියුණු කරන්ද සමාධියට තමයි සමාධිමත් විතර තමයි යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් මේ මුල් අංග හතරම උපකාර වෙන්නේ මේ සමාධිය පිණිස. දැන් බලන්න පින්නතුනි බොහෝ සූත්‍ර දේශනාවල තථාගතයන් වහන්සේ වදාරන්නේ මුලින් අපි වපසරේ ශ්‍රද්ධාව, කල්යාණ මිත්‍ර ඇසුර, සිල්වත්කම, ඊළඟට වීරිය, ප්‍රඥාව මේ වගේ දේවල් ඇති කරගෙන ඒ නිවන් මගට වපසරේ හදාගෙන උන්වහන්සේ වදාරන්නේ පළවෙනි ධ්‍යානය දිනු කරන්න. දෙවෙනි ධ්‍යානය පුරුදු කරන්න. තුන්වෙනි ධ්‍යානය ළඟා කරගන්න. හතරවෙනි ධ්‍යානය දිනු කරන්න. කියන්නේ කොටින්ම මේ ධ්‍යාන හතර දිනු කරන්න. කියන්නේ සමාධිය. ඒ ධ්‍යාන හතර දිනු කරපු කෙනෙකුට යථාර්ථයේ දකින්න බොහෝම පහසුයි. ඒ සිත බොහෝම නිකලල් පිරිසුදු සාමකාමී හිතක්. අන්න ඒ වගේ සමාධිමත් හිතට තමයි යථාර්ථය දකින්න පුළුවන්. එහෙම නැතුව නීවරණ වලින් වැහිලා කාමය, ව්‍යාපාදේ ඊළඟට පින්නතුණින් අලස කම්මැලිකම් හිතේ ඔය පසුතැවිලි නොසන්සුන්තා ඊළඟට මේ ධර්මයේ පිළිබඳව ඔය විචිකිච්ඡාදී ඒ නීවරණ වලින් වැහිච්ච හිතකට යථාර්ථය දකින්න බෑ. එහෙනම් යථාර්ථය දකින්න පුළුවන්නේ මේ වගේ පිරිසුදු හිතකට. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ නිරතුරුවම දේශනා කරන්නේ සමාධිය දිනු කරා. දැන් බලන්න උන්වහන්සේ දා බෝධි මූලයේ වැඩ හිටියා වැඩේ වජිරාසනයේ අන්තිම මොහොතේ උන්වහන්සේ ඒ චතුරංගදී මේ මහා අදිස්ථානය කරලා වජිරාසනේ වාඩි වුණා. වාඩි වෙලා ඒ බෝසතාණන් වහන්සේ සමාධිය පිණිස ආනාපාන සති කර්මස්ථානය තමයි මුල් කරගත්තේ. ඉතින් ආනාපාන සති කර්මස්ථානයේ පාදක කරගෙන අර විදිහටම ධ්‍යාන හතරම ඉපදෙවුවා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. ඒ කියන්නේ ප්‍රබල සමාධියක්. මේ ධ්‍යාන හතර ඉපදෙම්බුවට පස්සේ තමයි රාත්‍රියේ මධ්‍යම යාමේ ප්‍රථම යාමේදී බුබ්බේ නිවාසානුස්සති කියන ඥානෙ පහළ වුණේ. උපදවා ගත්තේ. ඊළඟට මධ්‍යම යාමේදී චතුපපාත ඥානයත් පස්චම යාමේදී ආසක්ෂේ ඥානයත් උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒත් එහෙමනම් බලන්න මෙතනදී ලෞතුරා බුද්ධත්වයට තමා සමාධියම තමයි ආසන්නම කාරණය. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ මුල් අංග හතම අප තේරුම් ගන්නට ඕන සමාධිය පිණිසමයි භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පොඩ්ඩක් විමසීමෙන් මේ වෙලාවේ විමසුම් නුවණින් ටිකක් මෙනෙහි කරලා බලමු. සාකච්ඡා කරලා බලමු. දැන් පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය ගත්තාම අපිට කොටස් දෙකකට මුලින්ම බෙදන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය. දිට්ඨි කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම දිට්ඨිය කියලා කියන්නේ මික්සිතුවිල්ල. ඒ තමන්ගේ සිතේ ඇති වෙන සිතුවිල්ලක් නේ දිට්ඨිය කියලා කියන්නේ. ඒක නිවැරදි අදහසක් වෙන්න පුළුවන් වැරදි අදහසක් වෙන්න පුළුවන් කෙසේ හෝ මේ සිතෙහි පහළ වෙන මේ අදහසක් තමයි මේ දික්ටි දික්ටි කියලා කියන්නේ එතකොට බලන්න මේ අදහස මිත්‍යා දෘෂ්ටි වුණොත් කොච්චර භයානකද සම්මා දිට්ඨි වුණොත් මොනතරම් වටිනවද ඉතින් හරියට පින්නතුනේ අහසයි පොළොවයි වගේ මේ එකම අදහස කියන්නේ කෙනෙකුගේ සිතක පහළ වෙන හොඳ අදහස නරක අදහස. එතකොට බලන්න දැන් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මන්ත්‍රානන්තරීය පාප කර්මයට වඩා භයානක දෙයක්. දැන් අපිට සාමාන්‍ය එදිනෙදා ජීවිතවල බලන්න කෙනෙකුගේ දෘෂ්ටියක් වෙනතුනි ගලවනවා කියන එක ලේසි නෑ. මම ඒක හොඳට දැකලා තියෙනවා සමහරු ගත්තොත් අදහසක් ඒක එහෙම්ම තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම වලටත් වඩා මේ මිත්‍යා දෘෂ්ටිය භයානකයි කියන්නේ. මොකද ඒ දෘෂ්ටියක් ගත්තට පස්සේ එයාට වරදක් පේන්නේ නැහැ. එයා ඒක දකින්නෙම නිවැරදි ආකාරයෙන්. බලන්න අද බොහෝ දෙනා පින්නතුණු යාග හෝම කරනවා. යාග හෝම කරලා මේ අහිංසක සත්‍ය මරනවා. ඒ අය හිතන්නේ ඒක ලොකු දෙයක් කියලා. ගත්ත දෘෂ්ටිය. ගත්ත අදහසේ වැරද්ද. එතකොට ඒ වැරද්ද අදහස් ඒ වැරදි වුණාම ඒ ගන්න අදහස ඕනම පාප කර්මයක් කරන්න පුළුවන්. දැන් හිතන්න තමන්ගේ අම්මා තාත්තා ඝාතනය කිරීම හොඳ දෙයක් කියලා කෙනෙක් අදහසක් ගත්තොත් එයා අම්මා තාත්තා මරනවානේ. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටිය තරම් නියත මිත්‍යාදිෂ්ඨිය තරම් භයානක අකුසලයක් නැහැ කියලා දේශනා කරේ. හැබැයි මෙතනදී පින්නතුනේ ආනන්තරීය පාප කර්ම පහෙන් එකක් සිද්ධ වුණොත් ඊළඟ ජීවිතේ අපායට යනවාමයි මොන දේ කළවත්. දැන් හොඳම උදාහරණේ අජාසත් රජුරු. අජාසත් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුදුම විදිහට බුද්ධ උපස්ථාන කළා. ප්‍රථම සංගායනාවට දායකත්වයේ දරුවා. ඒ මොනවා කළත් ඊළඟ ජීවිතය අපායට වැටෙනවා. ඒක ආනන්තරිය. ඊළඟ ජීවිතය අපායට යනවාමයි. හැබැයි පිනත නියත මිත්‍යා දෘෂ්ටියේදී තියෙන්නේ අදහස අයින් කරගත්තා නම් ඒ ජීවිතේ. අපි හිතමු දැන් නියත මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ඉන්නවා. එහෙම කොච්චර අය බුදුරජාණන් වහන්සේ සැබෑම සම්මාදිට්ඨිකයන් කරලා තියනවාද? එතකොට එයා ඒ දෘෂ්ටි අතහැරලා සම්මාදිට්ඨියතාවොත් එයාට ගැළවිල්ල තියෙනවා. එයාට සුගතිගාමි වෙන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන් කිසි බාධාවක් නැහැ. හැබැයි ආනන්තරීය පාප කර්ම සිද්ධ වුණොත් තියෙන භයානක භයානකත්වය තමයි ඊළඟ ජීවිතේ මොන විදිහකටවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ කල්පයක් නිරේ යනවා. ඒක තමයි ස්වභාවය. එහෙනම් දැන් මිත්‍යා දෘෂ්ටිය කියන එක අපි තේරුම් ගමු. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ එයාට පින්නතුනේ වැරදි අදහස් තියෙන්නේ මෙලෝ පිළිගන්නේ පරලොවක් තියෙනවා කියලා පිළිගන්නේ අර බලන්න ඒ සංකල්පයක් සිතුවිල්ලක් ඊළඟට කරන විපාක පිළිබඳව කිසි විශ්වාසයක් නැහැ දිව්‍ය ලෝක තියෙනවා කියලා පිළිගන්නේ අපාය තියෙනවා කියලා පිළිගන්නේ ඊළඟට යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් දහක් නුරු ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නේ මෙන්න මේ පිළිගැනීම තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේ අදහස තියන අය බෞද්ධයන් අතරත් ඉන්නවා. ආ අපි බෞද්ධ අනේ අපි නම් සම්මා දිට්ඨිය කියලා ඉපදිච්ච එක ලොකු දෙයක් කියලා හිතුවට බෑ. පින්නතුනි බෞද්ධයෝ අතර ගොඩාක් අය ඉන්න සමහරු. ආය උපදින්නේ නැහැ කියලා හිතාගෙන. මෙතන තමයි ඔක්කොම දිව්‍ය ලෝකෙත් මෙහි අපායත් මෙහි. මේ මනුලොව හොඳට කණ්ඩ බොණ්ඩ ඇඳුම් පැළඳුම් මිල මුදල් තියෙන ඔන්න දිව්‍ය ලෝකෙ කියලා හිතනවා. මේ මනුලොවම කෑම බීම නැත්තම් මිල මුදල් නැත්තම් හරි අතරනම් ඔන්න අපාය කියලා හිතනවා. කොහොම අදහස් තියන අය මේ ලෝකේ ඉන්නවා. ඊළඟට යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්ම ලෝකෙ හිටියද කියලා සැක සංකා තියන අය ඉන්නවා. කර්ම කර්මයේ කර්මඵලේ විශ්වාස කරන්නේ. සමහර කුසල් කරනවා මට ওই පින් වලින් වැඩක් නැහැ කියනවා. මම මේ කරන්නේ සතුටට කාට හරි කණ්ඩ වේලක් දීලා මම සතුට වෙනවා. ඔයගේ විපාක ලැබෙනවා කියන එක බොරු කියලා සමහර අය කියනවා. හැබැයි ඉතින් අද මේ බණහන උදවිය ගියත් මනහන අය නම් එහෙම හිතන අය හරියම අඩුයි. මම මේ සමත්යක් ඇටියට ලෝකයේ තියෙන ස්වභාවය මම මේ කිව්වේ. එහෙමනම් පින්නතුනේ මේක තමයි මිත්‍යා දෘෂ්ටිය. සම්මා දෘෂ්ටිය කියන්නේ ඒක අනිත් පැත්ත. බලන්න දැන් මේක අපි බොහොම අපට තේරෙන විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සාකච්ඡා කරගෙන එනකොට තේරෙනවා මේ අමෝතු අපබ්‍රංශයක් නෙවෙයි නිවන් දකින්නවා කියන එක. මේ මඟ බොහොම පැහැදිලි බොහොම පිරිසුදු මාර්ගයක්. ඉතින් මුලින්ම නිවැරදි අදහසකට එන්න එපා. නැවත උපදින්නේ නැහැ කියලා කෙනෙක් හිතනවා නම් එයාට ප්‍රතිපත්ති පුරන්න හිතෙන්නේ නැහැ. දැන් අපිට හිතලා තියෙනවා නම් මේ බණහන අයට හිතෙනවා නම් ආයේ ජීවිතේ කවදාවත් උපදින්නේ නැහැ කියලා බණහා කාලේ අහත් කරන්නේ මොකටද? වැඩක් නැහැ. එහෙනම් අපිට මහානදම් පුරන්න ඕනත් නැහැ. ප්‍රතිපත්ති උපරන්න ඕනත් නෑ. ඒ ටික ආයි උපදින්නේ නෑ. එහෙනම් ඉතින් ඕන විදිහට ජීවත් වෙලා ඕන විදිහට මෙරට යනවා. නමුත් මෙතන තියෙන ගැටලුව තමයි නැවත නැවත උපදිනවා. උපදිනවා කියලා කියන්නේ පින්නතුනේ උපදුනා කියලා කියන්නේ ජරා මරණ උරුමයි. එහෙනම් ඒ නිසා තමයි අපිට දැන් මේ ප්‍රතිපත්ති පුරන්න අපි පෙළඹිලා තියෙන්නේ. ඒකට බලන්න දැන් අර අදහස මූලික අදහස නැත්තම් උපදින්නේ නැහැ කියන අදහස නැත්තම් කිසි කෙනෙකුට පින්නතුනේ මේ විදිහට පිරිවෙත් පුරන්න අවශ්‍ය නැහැ. බණ අහන්න අවශ්‍ය නැහැ. බණ කියන්න අවශ්‍ය නැහැ. මහානදම් පුරන්න අවශ්‍ය නැහැ. අන්න ඒකයි අපි මේ මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය හොඳට තේරුම් ගන්න ඕන කියලා කියන්නේ. ඒක සම්මාදිට්ඨිය කියන එකත් අපි කොටස් දෙකකට බෙදුවොත් ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ අර විදිහට මෙලෝ පිළිගන්නවා, පරලෝ පිළිගන්නවා. කරන පින්කම් වල විපාක පිළිගන්නවා, අම්මා තාත්තට සැලකීමේ විපාක පිළිගන්නවා. දිව්‍ය ලෝක පිළිගන්නවා අපායක් කියලා එකක් තියෙනවා කියලා පිළිගන්නවා යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් දහක්ම ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා මෙන්න මේ පිළිගැනීමට කියන සම්මාදිට්ඨිය කියලා. නියම සම්මාදිට්ඨිය තමයි පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය දුක දුකක් තියෙනවා කියලා එයා දන්නවා. ඉතින් මේ ලෞකික සම්මාදිට්ඨියට එන්නේ නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්නත් බෑ. ඉතින් මෙලොවක් පිළිගන්න, පරලොවක් පිළිගන්නේ නැති මනුස්සයා කොහොමද දුකක් තියෙනවා කියලා පිළිගන්නේ? ඒ නිසා ලෞකික සම්මාදිට්ඨියට එන්න ඕනේ. ලෞකික සම්මාදිට්ඨියට ආපුවාම ඔන්න එයා දුක තේරුම් ගන්නවා. දුක අවබෝධ කර ගන්නවා. දුකට හේතුව යා තේරුම් ගන්නවන්න සම්මාදිට්ඨිය. දුකට හේතුව මෙන්න මේකයි. සමුදය කෙනෙක් යා තේරුම් ගන්නවා. නිවන කියන්නේ මොකද්ද මේ හේම භූමිය පිළිබඳ වැටහීමක් තියෙනවා. යා යුතු මාර්ගය පිළිබඳ වැටහීමක් තියෙනවා. මෙන්න මේක තමයි නියම සම්මාදිට්ඨිය කියලා කියන්නේ. චතුරාර්ය චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. එතකොට බලන්න දැන් මෙතන බැලු බැලමට මෙන්න මේ දෘෂ්ටියට මෙන්න මේ අදහසට කෙනෙක් මුලින්ම එන්න ඕන. මේ අදහසට එන්නේ නැතුව මේ ධිට්ඨිය ඉර්ධු කරගන්න නැතුව අපිට ඉතුරු මාර්ගංග වලට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය ගලවන්න අපි හොඳට බනහන්න ඕන. ධර්මයේ පිළිබඳව හොඳට විමසන්න ඕන. ධර්ම සාකච්ඡා කරන්න ඕන. ධර්මයේ පිළිබඳව පුළුල් අවබෝධයක් තියෙන විසරදේව ළඟට ගිහිල්ලා මේවා හොඳට හාර හාර හාර හොඳට විමසනකොට පින්නතුනේ අපට ධර්මඥානය ලැබෙනවා. ඒ ධර්මඥානය තුළින් අපේ ශ්‍රද්ධාව වැඩිලා අපි නුවණින් විමසන්න පටන් ගන්නවා. නුවණින් විමසනකොට ඔන්න අපිට ක්‍රමානුකූලව මේ ධහම වැඩෙන්න පටන් ගන්නවා. ඒ තුලින් අපට සම්මාදිට්ඨිය ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් බලන්න මේ නිවන් මාගේ පළවෙනි පරිය තමයි මේ සම්මාදිට්ඨිය. මිත්‍යා දෘෂ්ටිය ත්‍යාගන නිවනින් අහලකින්වත් යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ නම් ඕන මිත්‍යා දෘෂ්ටිකෙක් තථාගතයන් වහන්සේ ਸਰුවත්ඥාණයෙන් බලලා එයයිට පිහිට වෙනව සනිකව. නමුත් අද අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ නෑ. නමුත් උන්වහන්සේගේ ධර්මය ජීවමානයි. ඉතින් මේ ධර්මය හොඳට අහලා, ඒක හොඳට තේරුම් අරගෙන ක්‍රමානුකූලව සම්මාදිට්ඨියට අපි යොමු වෙන්නට ඕන. ඒක බලෙන් කරන්න පුළුවන් දෙයක්. දෙයක් නෙවෙයි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට පින්නතුනි ඔන්න දැන් සම්මා දිට්ඨියට අපි ආවා කියලා හිතමු හොඳ දෘෂ්ටියකට ආවා. අන්න හොඳ දෘෂ්ටියකට හොඳ අදහසකට ආපු කෙනාට ඊළඟට පහළ වෙන සංකල්පන සිතුවිලි. අන්න ඒක තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. බලන්න කොතර නිවැරදි මාර්ගයක්ද. හොඳ අදහසක තාමන දැන් ඊට පස්සේ හොඳ සංකල්පනා පහළ වෙනවා. ඒක තමයි සම්මා සංකප්ප. ඒකත් අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. මිත්‍යා සංකප්ප සම්මා සංකප්ප. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනෙකුට පහළ වෙන්නේ මිත්‍යා සංකප්ප. මොනවද මිත්‍යා සංකප්ප කියන්නේ? කාම, ව්‍යාපාද, විහිංසා. දැන් ඉතින් ඔහේ ජීවත් වෙන කෙනෙකුට වැරදි දෘෂ්ටියක් තියෙන කෙනෙකුට පහළ වෙන්න සිතුවිලිවා තමයි. කාමය. කාමය ඔටුන්න කරගෙන ඉන්න බලනවා. ඊට වඩා දෙයක් නැහැ. කාම සංකප්ප. ඊළඟට ව්‍යාපාද හැම වෙලේම තරහ. ඒක තමයි හිත තුළ පවතින්නේ. සමහරු ඉන්නවනේ හැම වෙලෙම තරහයි. මොනවා කරත් තරහයි. ඒ සිතේ පහළ වෙන සංකල්ප. ඊළඟට විහිංසා. කාට හරි හිංසාවක් කරන්න තමයි බලන්නේ. ඒ කියන්නේ කාට හරි කරදරයක් පීඩාවක් කරන එක තමයි ආගේ. මොකද මිත්‍යා දෘෂ්ටියනේ පවතින්නේ. ඊළඟට මේ සම්මා සංකප්ප කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ලෞකික සම්මා සංකප්ප ලෝකෝත්තර සම්මා සංකප්ප ලෞකික සම්මා සංකප්ප කියලා කියන්නේ ඇත්තටම දැන් මෛත්‍රිය කරුණාව මුදිතාව මේවා තමයි පින්නතුනේ ලෞකික සම්මා සංකප්ප ලෞකික පැත්ත දැන් කෙනෙකුට මෛත්‍රියක් නැත්තම් කරුණාවක් නැත්තම් කෙනෙක් හොඳට සතුටින් ඉන්නවා දැකලා හදවතින් සතුටු වෙන්න බැරි නම් ඒ මනුස්සයා ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් පරිගැනීමෙන් සිත් පුරවාගෙන නිකම් බොරුවට අර කානිත්‍යයි මේ කානිත්‍යයි පංචස්කන්ධය අනිත්‍යයි කොට වැඩක් නැහැ. ලෞකික පැත්ත හැදෙන්නේ නැතුව ලෝකෝත්තර පැත්ත හැදෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕන. මේක පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉදිරියට යන ධර්මයක්. මනුස්ස ධර්ම නැතුව කවදාකවත් පින්නතුන උත්තරී මනුස්ස ධර්ම වැඩෙන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලා මිනිසෙක් වෙන්න ඕන. මනුස්ස ධර්ම දිනු කරන්න ඕන. මනුස්ස ධර්ම දිනු වෙනකොට තමයි උත්තරී මනුස්ස ධර්ම වැඩෙන්න මාර්ගය සකස් වෙන්නේ. එහෙනම් පින්නතුනි මේ ආර්ය ස්ථාංග මාර්ගයේම කොටසක් තමයි මෛත්‍රිය. ආර්ය ශ්‍රාංග මාර්ගයේම කොටසක් තමයි කරුණාව. ආර්ය ශ්‍රාංග මාර්ගයේම කොටසක් තමයි මුදිතාව. මේ ගුණ ධර්ම හලලා අපිට මේ නිවන් මඟ යන්න බෑ. දැන් ඒකනේ ගොඩාක් අය කියන්නේ අන්‍යහවල්ලු හොඳට හැම වෙලෙම පංචස්කන්ධය ගැන කතාව කටේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ නමුත් පුදුම විදියට ඉර්ෂියයි මෛත්‍රිය ගෑවිලාවක් නැහැ ඉවසීමක් ඇත්තෙවත් නැහැ එහෙම චෝදනා ලැබෙන්නේ මේ ධර්ම මාර්ගයේ පින්නතුන් නිවරදිව යන්නේ නැති නිසා. සාමාන්‍ය මිනිසෙකුට පේන්නේ ඔය කියන ලෞකික පැත්තනේ. ඒ නිසා මේ පැත්ත අපි හදාගන්න ඕන. මේ පේන්න කරනව නෙවෙයි. ඒ ಗುಣධර්ම නැති වුනහම ලෝකෝත්තර පැත්ත හදාගන්න බෑ. ඊට පස්සේ ලෝකෝත්තර සම්මා සංකප්පය කියලා කියන්නේ ඉතින් අර මේ අව්‍යාපාද ඊළඟට කාමයෙන් තොර ස්වභාවයේ හිංසාවෙන් තොර ස්වභාවයේ ඉතින් මේවා පින්නතුනේ ලෝකෝත්තර පැත්තට ගැනෙන විශේෂයෙන්ම අපි හිතමු පංච උපාදානස්කන්ධේ ඇත්ත ඇති සැටියෙන් එයා දකිනවා මේක අනිත්‍යයි අනිත්‍ය සංඥාව අනු ලෝකෝත්තර පැත්ත ඊළඟට යමක් අනිත්‍ය නම් දුකයි කියන සංඥා සංකල්පය තියෙනවා යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා ග්‍රහණය කරගන්න බෑ කියන ඒ සංකල්පය තියෙනවා. අන්න ලෝකෝත්තර සම්මා සංකප්පේ. ඊළඟට පින්නතුනේ දැන් බලන්න මේ ක්‍රමානුකූලව ඕන දැන් මුලින් දෘෂ්ටියතාව හොඳ දෘෂ්ටියතාව වැරදි දෘෂ්ටි අතහැරියා. ඊළඟට දැන් ඒ නිසාම හොඳ සිතුවිලි පහළ වුණා. ඒක ලෞකික ලෝකෝත්තර වශයෙන්. මේ නිවැරදි සංකල්පනා වුණ පහළ වුණා. ඊළඟට නිවැරදි සංකල්පනා පහළ වෙනකොට මේවා එළියට යන්නේ කටින්. අන්න ඒ ගුණාංග ටික පෙන්නව සම්මා වාචා. දැන් මේ සම්මා වාචා කියන එකත් අපිට ඕන නම් බෙදන්න පුළුවන් කොටස් දෙකකට. නිත්‍යා වාචා සම්මා වාචා. නිත්‍යා වාචා කියන්නේ මොනවද? එතකොට බලන්න සමාධියක් පිණිස අපි කොච්චර ගුණධර්ම ටිකක් පුරුදු කරන්න ඕනද? අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ නිවන් දකින්නවා කියන වැඩේට මේ කටයුත්තට එක එක ගුණ ධර්ම මේවා පොඩි අරව ලොකුයි අරක තමයි දිනු කරන්න ඕන කී කියා ගුණ ධර්ම හලහලා යන්න පුළුවන් කමක් නැහැ. පිනතරට දැන් තේරෙනවනේ ඒ කියන්නේ නිහතමානීකම් කරුණාව ඊළඟට මෛත්‍රිය ඉවසීම අවවාද පිළිගැනීම ගුරුවරුන්ට සැලකීම මේ ಗುಣධර්ම ඔක්කොම එක්තැන් වෙන්න ඕන. එහෙම නැතුව මේ ඔක්කොම පුංචි කියලා හිතන ಗುಣධර්ම අපහැරලා අපට නිවන් මඟ යා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් නිවන් දකින්න කෙනා පින්නතුනි සැබවින්ම ගුණවත් ජීවිතයක්. ඒ ගුණවත් ජීවිතයට තමයි අර යථාර්ථය දකින්න ඒ අවශ්‍ය කරන ලෝකෝත්තර පැත්ත විවර වෙන්නේ. එහෙම නැත්තම් කවදාවත් ඒ පැත්ත විවෘත වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ සම්මා වාචා කියන එක මිත්‍යා වාචා සම්මා වාචා. මිත්‍යා වාචා කියලා කිව්වහම ඉතින් බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන, පරුස වචන. සමහරුන්ගේ ජීවිතයේ ධර්මයේ තුල යන අය පවා පින්නතුනේ දැන් ධර්මයේ නාමයෙන් මොකක් හරි කරගෙන යනවා. හැබැයි එහෙම අය බොරු කියන්න බය නැත්තම්. කේලාම් කියන්න බය නැත්තම්. හිස් වචන පරුස වචන කියන්න බයක් නැත්තම්. ඒවා නිකම් පුරුද්දට වගේ කරන කෙනෙක් නම් මාර්ගේ වැඩෙන්නේ නැහැ. අර බලන්න. සීලය කොතන හරි හානියක් වුණොත් එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. දැන් සමහරු කියනවා ඔය සීලේ ඉතරල්ල ගන්න එපා. මේ සීලේ නෙවෙයි සාසනේ. සීලයෙන් නිත්තාවටපත් වෙන දෙයක් නෙවෙයි. ඇත්ත. සීලයෙන් අවසන් වෙන දෙයක් නෙවෙයි. නමුත් ඒ සීලය නැතුව අපිට සමාධිය පිණිස හිත සකස් කරගන්න බෑ. දැන් බලන්න සම්මා වාචා කියන මේ ගුණාංගය දැන් අපි හිතමු කෙනෙක් ධර්මයේ ධර්ම මාර්ගේ යනවා. දන් දෙනවා අපිට බාහිරින් පේනවා. භාවනා වලටත් යනවා, බණ අහනවා. බොහොම උපාසක උපාසිකාවන් හැටියට ලෝකයට පේනවා. හැබැයි අපි හිතමු බොරු කියනවා. සාමාන්‍ය කිසි ගාණක් නැතුව හොරට හොරට කටේ තොලේ නොගෑවි බොරු කියනවා කියලා හිතන්නේ. සමහරව ඉන්නවා. ඉතින් අපි විවෘතව කතා කරන්න දෙපේ. බොහෝම හොඳ උපාසකවරු හැබැයි හරියට බොරු කියනවා. මාර්ගය වැඩේද? මාර්ගය වැඩෙන්නේ නැහැ. අනේ ඔය පුංචි බොරුවක් කිව්වට ඉතින් අපි හොඳ මිනිස්සුන කියලා හිතාගෙන ඉන්නවා. නමුත් පින්නතුනේ මේ සීලය අපිට සිදු වුණොත් අපේ මාර්ගය වැඩෙන්නේ නැහැ. කියලා තේරුම් ගන්න. මොකද සම්මා වාචානතෝ සම්මා කම්මන්ත ඉදිරි ඉතුරු දේවල් සම්පූර්ණ වෙන්නේ නැහැනේ. එහෙමනම් මෙන්න මේ වචනය පාලනය වෙන එක 100%ක්ම පාලනය කරගන්න ඕනේ. බොරු කියන එක කේලාම් හිස් වචන පරස වචන. සම්මා වාචා කියලා කියන්නේ ඒක ඇත්තටම දැන් බොරු කියන්නේ නැත්නම් කේලාම් හිස් වචන පරස වචන නැත්නම් බොහොම පිරිසුදු ජීවිතයක්. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ නිවන් දකින කෙනෙකුට. අර මේගේ සූත්‍රයේදී උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා වචනය කියන එක 100% පාලනය වෙන්න ඕනේ. කෙනෙක් ওই දෙතිස් කතා වලින් යුක්ත නම් ඒ කියන්නේ ආණ්ඩු ගැන හොරු ගැන නළු නිලියෝ ගැන යුද්ධ ගැන ඔය නොයේක් නොයේක් දේවල්ම කතා කර කර ඉන්න කෙනාට නිවන් දකින්න බෑ කියනවා. නිවන් දකින්න නම් ඒ කතා වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා දස කතාව පුරුදු කරන්න කියනවා. ඒ කියන්නේ අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අපංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මෙන්න මේ කතාවන්ගෙන් යුක්ත වෙන්න කියනවා. නැත්තම් නිවන් දකින්න බෑ කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ කතාව කියන එක බොහොම පරිසම් වෙන්න ඕන. කය සංවර කරගන්න ලේසි ටිකක්. හැබැයි වචනේ සංවර කරගන්න හරි අමාරුයි. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වන අපට දේශනා කරන මහණෙනි මේ මහානකම සාර්ථක කරගන්න නම් සම්නිපතිතානං ඕ භික්ඛවේ ද්වං කරණියන්. එකතු වුණාම වැඩ දෙකයි තියෙන්නේ. එකක් ධර්මයේ පමණක් කතා කරන්න පුළුවන්. බාහිර මුකුත් කතා කරන්න බෑ එකතු වුණාම. ඊළඟට නිශ්ශබ්දව භවනා කරන්න පුළුවන්. එහෙමනම් බලන්න ආර්ය ශ්‍රාංග මාර්ගය යන කෙනෙක් පින්නතුනේ බාහිර දේවල් වලින් බාහිර කතා වලින් සම්පූර්ණයෙන්ම ඉතින් ඈත් වෙන්න වෙනවා. කතාව කියලා කියන්නේ කෙලෙස් වඩන තැනක්. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. නිවන් මගට ලොකුම බාධකයක් තමයි මේ කතාව. සාමාන්‍ය ජීවිතේ වුණත් බලන්න අපිට වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මේ කට නිසා. එහෙනම් මේ වචනය පාලනය වෙන්න ඕන. ඉතින් බලන්න නිවන් මඟ කියලා කියන්නේ මම නැවත කියන 아무තු අපබ්‍රංශයක් නෙවෙයි. තේරෙන්නේ නැති දෙයක් නෙවෙයි. දැන් බලන්න හොඳ දෘෂ්ටියකට ඇවිල්ලා හොඳ සංකල්පන ඇති කරගෙන දැන් ඔන්න හොඳ වචන කතා කරගෙන ඉස්සරහට යනවා. සම්මා වාචා ධර්මයේම කතා කිරීම තමයි කොටින්ම සම්මා වාචා කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි සම්මා කම්මන්ත. ඉතින් මේ කම්මන්ත කියන එකත් අර මිත්‍යා සම්මා කියන ඒ කොටස් දෙකට බෙදන්න පුළුවන්. මේ කර්මාන්ත කියලා කියන්නේ මේ දැන් තියෙන මේ කර්මාන්ත නැත්නම් කර්මාන්ත ශාලා ඒ වගේ දෙයක් නෙවෙයි මෙතන කියන්නේ. කම්මන්ත කියලා කියන්නේ කයින් වුණ වර්ධ වලින් වළකිනවා. මිත්‍යා පැත්ත කියන්නේ ඉතින් ඒවක් ඔය ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර ඕවාසේ කරගෙන යනවා. හැබැයි සම්මා කම්මන්තය කියන්නේ මිත්‍යා පැත්ත පිනතුරට තේරෙනවා. ඒකට සම්මා කම්මන්ත කියලා කියන්නේ එතනත් සීලයමයි පින්නතුනේ සඳහන් වන්නේ. එමේ කයෙන් වෙන වර්ධ වලින් මේ සියලු දේවල් වලින් වැළකීලා ඉස්සරහට යනවා. සම්මා කම්මන්ත. විශේෂයෙන්ම ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර. මෙන්න මේ වාගෙන් අයින් වෙලා පිරිසුදු ජීවිතයක් ඉස්සරහට යනවා. ඒක අත්‍යවශ්‍යයි නිවන් දකින්න. වික්ෂුන් වහන්සේ නමක් වුණත් එහෙමයි. ජීවිතේ නිසාවත් දැන් තමන්ගේ ජීවිතේ නැති වෙනවා කියලා හිතන්න. තමන්ගේ ජීවිතේ නැති වෙනවා මේ පාවා දීම කරොත්. දැන් පාවා දීම කළොත් කෙනෙකුට හානියක් වෙනවා. අපි හිතමු දැන් ඒක මේ විදිහට කිව්වොත් වෙනතුලට තේරෙයි. දැන් බලන්න අර සවැත් නුවර භික්ෂුන් වහන්සේ නමක් හිටියා. හැමදාම උන්වහන්සේ පින්නපාත යන එක ගෙදරකට. මේ කතාව පින්නතුල අහලා තියෙනවා. නමුත් සම්මා කම්මන්තේ තේරුම් ගන්න හොඳ කතාවක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ ගෙදරට හැමදාම පින්න පාත යන ඒ ගෙදරමුත් පින්න පාත ලැබෙනවා. දවසක් මේ ගෙදර හිටියේ මණික් උපදාන කෙනෙක්. ඉතින් මෙයා කිව්වා ස්වාමීනි පොඩ්ඩක් වැඩ ඉන්න කියලා ආසනයක් පනවලා දුන්නා. මට අද මේ මාංශයක් ලැබුණා. මම ඒක ඉක්මනට වහන්සිට පිසලා උයලා දෙනකන් චුට්ටක් අනුකම්පා කරලා වැඩ ඉන්න කිව්වා. ස්වාමීන් වහන්සේත් වැඩ හිටියා. පළපුරුදු තැනනේ. මෙන්න මේ වෙලාවේ මේ මිනිස්සයා මේ මස් වෑංජනේ කපන වෙලාවේ මේ මාංශය කපන වෙලාවේ රාජගෙදරින් ගෙන දුන්න මැනික අර ලේ අතින්ම අර මැනික පැත්තකින් තිබ්බා. දැන් මිනිස්සයා වෑංජනේ හැදුවා. ඉතින් ගෙදර හිටපු ගිහිනියා මේක මස් කෑල්ලක් කියලා හිතලා මේක ගිල්ලා. මේක ස්වාමීන් වහන්සේ දැක්කා. දැන් බැරි වෙලාවත් මෙන්න මේ සතා මේක ගිල්ලා කිව්වොත් මේ සතා ඒකාන්තයෙන් මරනවා. තෙන්සා උන්වහන්සේ නිස්සබ්ද හිටියා. දාන පිටලා දාන බෙදලා වටපිට බැලුවා බෝ මැනික මැනික නෑ. පොඩ්ඩක් ඉන්න ඔබ වහන්සේ. ඔබ වහන්සේ විතරයි මෙතන හිටියේ. කොහොම මගේ මැනික? ස්වාමීන් වහන්සේ නිස්සබ්දයි. දැක්කේ නෑ කියන්නත් බෑ. පිච්ච දෙය කියන්නත් බෑ. තමන්ගේ ජීවිතය නිසාවත් උන්වහන්සේ දැන් නිස්සබ්දවම උත්තර දෙන්නේ නැහැ. මොකද උත්තරයක් දුන්නොත් නිවැරදි උත්තරේ සතා මරනවා. ඒ නිසා මොකද කරේ මේ ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වෙන්නකොට මේ මනුස්සයාට සැක හිතුණා. හොඳයි මං කතා අරවන්නම් කියලා ලඩවක් අරගෙන අර ස්වාමීන් වහන්සේගේ බෙල්ලට දාලා හිර කරා. අනේ හිර කරනකොට ලේ ගුලියක් එළියට පැන්නා. ඒක කන්නත් අර ලිහිණියා ළඟට ආවා. දැන් කේන්තියෙන් ඉන්නේ කේන්තියෙන් ඉන්න මේ මිනිස්සයා ලිහිණියාටත් පහ පාරක් ගැව්වා. ලිහිණියා කෑ ගහගෙන ගිල වැටුණා. ලිහිණියා මැරුණා. ස්වාමීන් වහන්සේ දැනගත්තා මේ සතා මැරුණා. කිව්වා මේ සතා මැරුණා නේද? ඉතින් තමුන් වහන්සේට වැඩක් නැහැ මැරුණා තමයි කිව්වා. කේන්තියෙන් ඉන්නේ. කිව්වා එහෙනම් ඔන්න ඔය සතා තමයි ඒක ගිල්ලේ. අනේ බඩ කපලා බලනකොට මැණික ඇතුලේ. එතකොට බලන්න තමන්ගේ ජීවිතයේ නිසාවත් පින්නතනේ වැරදි වැඩක් කරන්නේ නැහැ. අන්න ඒක තමයි නිවැරදි සම්මා කම්මන්තය කියලා කියන්නේ. ඉතින් දැන් බලන්න අපේ මේ ජීවන ගමනේ යනකොට අපේ ජීවිකාව දෙසා වැරදි දේවල් කරන්නේ නැතුව අර වගේ නිවැරදිම ගමනක් යනවා නම් ඒක නිවන් ගමට උපකාරයි. සම්මා කම්මන්ත. ඊළඟට පින්නතුනි සම්මා ආජීව. සම්මා ආජීව කියලා කියන්නේ නිවැරදි ජීවිකාව. ඒකෙත් නිත්‍ය ආජීවයක් තියෙනවා. සම්මා ආජීවයක් තියෙනවා. නිත්‍ය ආජීව කියලා කියන්නේ දැන් ගිහියෙක් නම් ඉතින් වැරදි විදිහටම ජීවත් වෙනවා. මත් මත් වතුර විකුණනවා. මේ නොයේක් වැරදි ජීවිකාවල් තමයි ගෙනියන්නේ. සම්මා ආජීව කියන්නේ අනිත් පැත්ත නිවැරදි විදිහට ධාර්මික විදිහට ජීවත් වෙනවා. දැන් පැවිද්දෙක් වුණත් දායකව වර්ණනා කරලා දායකයෝ වර්ණනා කරන නොඑක් දේවල් ලබාගෙන එහෙම මහානකම කරගෙන යනවා නම් ඒක පැහැදිලි නිවැරදි මහානකමක් නෙවෙයි. එහෙමනම් පින්නතුනේ නිවැරදි මහානකම කියලා කියන්නේ Tamanට ලැබෙන දෙයකින් තෑහීමකටපත් වෙලා මේ නිරාමස ගමන යහපත් කරගන්න කෙනා තමයි සම්මා ආජීවයෙන් යුක්ත පුජ්‍යලයක්. එහෙම නැතුව නොයෙක් ආංශ දේවල් බලාපොරොත්තු වෙමින් නොයෙක් ධනෙ තියෙන අය අනවශ්‍ය විදිහට වර්ණනා කරමින් ඒ අය නොයෙක් උඩ තියාගෙන කටයුතු කිරීම මේ භික්ෂුවගේ මහානකමට ඇත්තටම කරලා. දැන් බලන්න සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ පින්නතුනේ පුදුම විදිහට මේ සම්මා ආජීවයෙන් යුක්තව ජීවත් වෙච්ච කෙනෙක්. මම මේ හොඳම උදාහරණය නිසා තමයි මේක මතක් කරන්නේ. දැන් බලන්න සරියුත් මහරහතන් වහන්සේ දවසක් ඈත වනයේක වැඩ ඉන්නවා. උන්වහන්සේට උදරාබාධයක් ගිහි කාලෙඳලම තිබුණා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ආව සරියුත් ස්වාමීන් වහන්සේ දකින්න. එනකොට සරියුත් මහරහතන් වහන්සේගේ මූණෙන්ම තේරුණා මකර අපහසුතාවයකින් ඉන්නේ. එතකොට ස්වාමීන් අසනීපෙන්ද ඌ මට අර ගිහි කාලේ ඉඳලා හැදෙන බඩේ අමාරු හැදිලා. ඒ වෙලාවේ ඉතින් අම්මත් මතක් කරන්න ඕන නිසා සරියුත් මහරහතන් වහන්සේ පෘථවේදිත්තින් කියන මට ඒ කාලේ අපේ අම්මා මෙන්න මේ මේ බෙහෙත් දාලා කැඳක් හදලා දෙනවා. බෙහෙත් ටිකක් කිව්වා. අපි දෙන්නේ කතා කරනකොට එහෙම කියනවනේ. ඉතින් කිව්වා මොකද ගිහි කාලේ ඉඳලා යාළුවා මගේ අම්මා මෙන්න මේ මේ මේ බෙහෙත් දාලා කැඳක් හදනවා. ඒක දීපු ගමන් මේ උදරාභාවය අඩු වෙනවා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ වදාළ ස්වාමීන් වහන්සේට ඔක ලැබී වහන්සේ බොහොම පින්වන්තයිනේ. එහෙම කියලා මුගලන් මහරහතන් වහන්සේ පැත්තක වැඩ ඉන්නකොට මේ කතාව අහගෙන හිටියා මේ වනාන්තරින් රුක්ෂ දේවතාවෙක්. මේ දේවතා කල්පනා කළා කොහොම හරි මම මේ හාමුදුරන්ට මේක ඇඳ හදලා දෙන්න ඕනේ. ඒ වනාන්තරේ ළඟම තිබිච්ච සිටු ගෙදරක පුංචි දරුවෙකුගේ ඇඟට මේ దేవතාව ඇතුළට ගියා ඇඟ ඇතුළට. දැන් දරුවා දඟලනවා ආවේශ වෙලා. අමනුෂ්‍යෙක් ඇතුළනේ. මේ දරුවා පෙල්ලෙනවා, කෑ ගහනවා, දෙමව්පිය හොඳටම බය වුණා. මේ දරුවා කියන හෙට හාමුදුරු කෙනෙක් එනවා. ඒ හාමුදුරුවන්ට මෙන්න මේ මේ බෙහෙත් දාලා කැඳක් හදන්න ඕන. ඒ කැඳ පූජා කරාට පස්සේ තමයි මම මේ ඇඟෙන් යන්නේ කිව්වා. අනේ අර දෙමව්පියෝ රාත්‍රී කාලේ පුරාම අර බෙහෙත් හොයලා බොහොම වහන්සේ කැඳ හැතුවා. පහවදා මුගලන් මහරහතන් වහන්සේ වඩිනෝ. ඉතින් උන්වහන්සේට සුවඳින්ම තේරුණා මේ අවශ්‍ය කැඳ. කියලා සරියුත් මහරහතන් වහන්සේට පිළිගැන්නුවා. සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ ඊයේ කතා කරපු කැඳ කොහොමද අද හම්බුනේ? අනේ උන්වහන්සේ නුවණින් බලනකොට දැක්කා මේක ලැබਿੱච්ච විදිය. මේක ධාර්මික ලැබීමක් නෙවෙයි. අර මිනිස්සු පීඩාවට පත් කළ ලැබਿੱච්ච ලැබීමක්. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේට වදාලා වැත්නි ඔය කැඳ ආන්නර ගහමුලට වක් කරන්න කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ එහෙම කියපු ගමන් මොගලන් මහරහතන් වහන්සේ හෙව්වේ නෑ ඇයි ඒ කියලා. අපි නම් අහනවනේ. අපේ ගුරුවරයෙක් හරි එහෙම දෙයක් කිව්වොත් ඒ ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ කියලා අහනවා. නමුත් මොගලන් මහරහතන් වහන්සේ දන්නවා සරියුත් මහරහතන් වහන්සේ යමක් කියන්නේ නිකන් නෙවෙයි. උන්වහන්සේක බිමට අතහැරියා. බිමට වක් කරා. ධර්මයේ සඳහන් වෙනව පින්නතුනි ඒ කැඳ ටික බිමට පතිත වුණා වගේ පිරිනුවන් පානකම් සරියුත් මහරහතන් වහන්සේට උදරාබාධය හැදිලා නැහැ. අන්න බලන්න නියම සම්මා ආජීවයේ. දැන් භික්ෂුන් වහන්සේලාට දායකයන්ගෙන් පින්නතුනේ අර කෝණ මේ කෝණ කියලා හිල්ලලා වළඳන්න පුළුවන් කමක් නැහැ. හැබැයි දායකයා කිව්වොත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අම්මා තාත්තා වගේ කියලා අපි හිතනද ඕනම දෙයක් අපට කියන්න කියලා කිව්වොත් කියන්න පුළුවන්. ඉතින් සරියොත් මහරහතන් වහන්සේත් එහෙම කැප කරපු දායකෙක් ඔය ප්‍රදේශයේ ඉඳලා නැහැ. ඒකයි උන්වහන්සේ අර ආජීවය අපිරිසුදු කැඳ වැළඳුවේ නැත්තේ. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා ගිහි කෙනෙක් වුණත් බඩගෝත්‍රයේ වෙනුවෙන් වැරදි කරලා පින්නතුනි ජීවත් වුණොත් නිවන් මඟ ය아가න්න අමාරුයි. සමහරු අධාර්මිකව සල්ලි හම්බ කරපු අය මට කියලා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ අධාර්මිකව සල්ලි හම්බ කරලා භාවනා කරන්න ගියාම භාවනා කරගන්න බෑ. චිත්‍රපටියක් වගේ අපි කරපු වැරදීම මතක් වෙනවා. අර බලන්න පින්නතුනේ. එහෙනම් මේ නිවන් මඟ යන්න මේ පිරිසුදුකම තියෙන්න ඕනේ. මේ සුපිරිසුදුකම නැතුව කවදාකවත් නිවන් මඟ නම් යන්න පුළුවන් කමක් නැහැ. ඒක කවුරු කිව්වත් ඒක එහෙමම තමයි. ඊළඟට පින්නතුනේ සම්මා වායාම. ඒ කියන්නේ මේ සම්මා වායාම කියලා කියන්නේ සම්පූර්ණ වීරිය. මේ කියන්නේ මිත්‍යා වීරියකුත් තියෙනවා සම්මා වීරියකුත් තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන මෙන්න මේ සම්මා දිට්ඨියත් සම්මා සතියත් සම්මා වායාමත් එකට එකතු වෙලා තමයි යන්නේ. මේ තුන් දෙනා හැම වෙලෙම එකට ඉන්න වීරිය ඕන. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන්නේ ආතාපි සම්පදාන සතිමා. ඔය තුනම තමයි සම්මා සති සම්මා වායාම සම්මා දිට්ඨි කියලා කියන්නේ. එහෙනම් මේ තුන් දෙනා එකට අත්හැරල බැඳගෙන යන්නේ මේ වීරිය. වීරිය කියලා කිව්වහම දැන් කාල වේලාවත් ඉක්ම යන නිසා අපි තාම කෙටියෙන් මතක් කරොත් වීරිය කියලා කෙනක් නූපන්න කුසල ධර්ම නූපදවාලන්න තියෙන වීරිය උපන්න කුසල ධර්ම ප්‍රහාණය කරන්න තියෙන ශක්තිය නෝපන් කුසල ධර්ම උපදවා ගන්න තියෙන ශක්තිය උපන් කුසල ධර්ම වැඩි දියුණු කර ගන්න තියෙන ශක්තිය මේක චෛත්‍යකයක් එහෙමනම් මෙන්න මේ වීරිය නැතුවනම් නිවන් මඟ යන්න බෑ සම්මා වායාම කිව්වේ එකයි ඔය නොයේ වැරදි දේවල් වලටත් වීරිය තියෙනවා නමුත් ඒ වීරිය නෙවෙයි මෙතන වීරිය කියලා කියන්නේ කුසල ධර්මයන්ම ඇති කරගන්න තියෙන වීරිය තමයි මේ සතර සම්මා ප්‍රධානයෙන් ඒක ඉතාම හොඳට පැහැදිලි වෙනවා. සම්මා වායාම. ඊළඟට සම්මා සති. අන්න සිහිය. ඒ වගේ මිත්‍යා සතියෙම තියෙනවා. වැරදි දැන් බොහොම දැන් සමහර කොච්චර තීක්ෂණව සිහියෙන් වැරදි වැඩ කරනවා හොරකම් කරනවා සිහියෙන්. ඊළඟට මිනිස්සු මරනවා සිහියෙන්. කොච්චර අකුසල ධර්ම කරනවද බොහොම තීක්ෂණව. එතකොට ඒ සතිය නෙමෙයි මෙතන කියන්නේ නිවරදි සතිය. කුසල ධර්ම වැඩෙන සිහිය. එහෙනම් මේ සිහිය කියන එක පිළිබඳවත් අපේ පින්නතුල හොඳටම තේරුම් ගන්න ඕනේ. අපි භාවනා කරනවා, නීවරණ යටපත් කරනවා කියලා කියන්නේ සිහිය දිනු කිරීමමයි. එහෙනම් සිහිය කියන එක ඊටාම ප්‍රබල දෙයක්. සතර සතිපට්ඨානේ බලන්න සිහියමයි උගන්වන්නේ. සතිය ඒතර කාය පිළිබඳව සිහියෙන් ඉන්න උගන්වනවා. විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්න ඊළඟට සිත පිළිබඳව ධර්මතා පිළිබඳව මේ සිහිය කියන එක නිවන් දකින්න අත්‍යවශ්‍යයි. සිහිය තියෙනවා නම් පින්නතුනේ කෙලෙස් ඇති කරගන්න නැතුව අපට මේ ගමන ඊටාම සාර්ථකව ගමන් කරන අත්‍යවශ්‍යම දේ තමයි සිහිය. ඊළඟට ඒ සිහිය තිබුණොත් දැන් ඔය කියපු මුලින් කියපු අංග හතම දැන් වැඩිලා තිබුණා. ඒ කියන්නේ හොඳ දෘෂ්ටිය, දෘෂ්ටියක් සම්මා දිට්ඨි, ඊළඟට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, ඊළඟට උන සම්මා සති මේ කියන අංග හතම උපකාර වෙනවා. මොකටද? සම්මා සමාධි. ඒ නිවරදි සමාධියට. මොකද ඒ සමාධියට තමයි සම්මා ඥාන, සම්මා විමුක්ති කියන ඒ උතුම් අංග දෙකක් සම්පූර්ණ කරගන්න ලැබෙන්නේ. එතකොට පින්නතුනේ සමාධිය කියන එක පිළිබඳව අමුතුවෙන් දැන් කියන්න දෙයක් නැහැ. මේ තියෙන ඒකාග්‍රතාවය. කුසල්සිත ඒකාග්‍රතාවය කියලා කියනට කමන්නේ මොකද ඒකාග්‍රතාව කියන চৈতසිකය සෑම සිතකම යෙදෙනවා. එහෙනම් මෙතන කියන්නේ මේ සමාධිය කියලා කියන්නේ කුසල් සිතේ එකඟ බව. මේ කුසල් සිතේ එකඟ බව තමයි සම්මා ඥාන. මේක මේ චතුරාර්ය සත්‍ය සත්‍යයක් කියලා අවබෝධ වෙන ඥානය තියෙන්නත් ඊළඟට සම්මා විමුක්ති. මේ සාමාන්‍ය විමුක්තියක් නෙවෙයි. මේ විමුක්තියටපත් උනොත් ආයක වෙනස් වෙන්නේ නැහැ. දැන් බලන්න නොයේ තියෙනවනේ එක එක සැනසීම වෙනස් වෙනවනේ. දැන් සමහරු කියනවා Taman හිතේ රුදාවක් හිතේ එකක් කොමක් හැදුනත් මොන හරි පැනඩෝල් දෙකක් දීලා කියනවා අම්මෝ නිවන් දැක්කා වගේ කියලා. ආයෙ විවේකයක් වුන් හැදෙන්නේ නැද්ද? හැදෙන්න පුළුවන්. හැබැයි නිවන කියන එක එහෙම නෙවෙයි. ඒ විමුක්තිය ඒක අවබෝධ කරගත්තොත් අවබෝධ කරගත්තා තමයි. හා වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකයි ඒකට අකුප්පාචේතෝ විමුක්තිය කියලා කියන්නේ. එහෙමනම් බලන්න මේ සමාධිය පිණිසමයි මේ අංග හතම බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව අපට අනුදැන වදාළේ. එහෙනම් මේ ධර්මය ඉතා හොඳින් හිතට ගන්න ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන එක. තථාගතයන් වහන්සේ දා පහාරාද යසුරයාට වදාළේ මේ මහ මුහුද ක්‍රමානුකූලව ගැඹුරට යනවා වගේ තමයි තථාගත ධර්මයක් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමයි ගැඹුරට යන්නේ. ඒක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බොහෝම නිදහස් සිටින් පරිශීලනය කරනකොට තේරෙනවා හොඳ දෘෂ්ටියකට ඇවිල්ලා හොඳ සංකල්පනා ඇති කරගෙන හොඳ වචන කතා කරමින් බලන්න මේ ආපු ගමන් මඟ. ඉතින් අන්තිමට ඒක හිතේ තියෙන ඒ නොයෙක් විදිහේ විචිත්ත ගති ඇති නැති කරලා හොඳ සමාධියක් පිවිතුරු හිතක් බවට පත් වුණාට පස්සේ තමයි මේ හිතට තමයි අපට යථාර්ථය දකින්නට අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ නිවරදි වූ මේ නොවරදින වූ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන මේ නිවන් මාගේ ගමන් කරන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරන්ති අද ධර්මානුශාසනා පැවතු දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ Thank you.